පුස්තකාලය ඇසුරින් එක්දහස් නමසය අනු පහවසරේ ඔක්තෝබර් මාසේ තිස් වන දින ප්‍රචාරය කරන ලද විශ්ව කීර්තිදර නිර්මාණකරුවෙකු වූ කලිල් ජිබ්‍රාන් පිළිබඳව නිෂ්පාදනය කළ නිර්මාණ ලෝකයේ වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට මම කලීල් ජිබ්‍රාන් මම උපන්නේ 1883 ජනවාරි 6 වෙනිදා ලෙබනනයේදී මම මුල් අධ්‍යාපනය ලැබුවේ බීරුත් වලයි ඊට පස්සේ මම මගේ දෙමව්පියෝ එක්ක 1895 අවුරුද්දේ බොස්ටන් වලට ගියා 1898 අවුරුද්දේ මං ආපහු ලෙබනනට ඇවිත් බීරුට් වල පිහිටි විද්‍යාස්ථානයෙන් අරාබි බස හැදෑරුවා. එයින් මං විශිෂ්ටත්වයක් දැක්ුවා. කලින් ගිබ්‍රාන් එසේ අරාබි බස හදාලා විශිෂ්ටත්වයක් දැක්වූ අතර ඔහු එම බසින් මෙන්ම ඉංග්‍රීසි බසින්ද තමන්ගේ නිර්මාණයන් කළ නිර්මාණකරුවෙක්. බොහෝ විට ඔහු හැඳින්වෙන්නේ ගුඩවාදී කවියෙක් හැටියටයි. ඔහු අතින් දාර්ශනික නිබන්ධ රාශියක් ලියවී තිබෙනවා. නවකතා ලියවී තිබෙනවා. එසේම ඔහු චිත්‍ර ශිල්පියෙක්. මේරි හැස්කල් තමයි මුළු ජීවිත කාලෙම ඔහුට හේවනල්ල වගේ උදව් කළ තැනැත්තිය. ඔහුගේ කෘතීන්ට බයිබලයේ වගේම නීෂේගේ දර්ශනය විලියම් ලේක් කවියාගේ නිර්මාණ තදින් බලපාපු අවස්ථා තියෙනවා. ප්‍රේමය, මරණය, ස්වභාව ධර්මය. මෞබිම ගැන සිත් තුළ පවත්නා සාංකාව වැනි හැඟීම. මේවා තමයි බොහෝ විට ඔහුගේ නිර්මාණ තුලින් ඉස්මතු වෙන්නේ. ඔබේ හැම රචනයක්ම භාවාත්මක ගුණෙන් යුක්තයි. ගැඹුරු ආධුනික හැඟීමක්, গুপ্ত බූද ලක්ෂණයක් ඔබේ නිර්මාණ තුල ගැඹුණා. ජිබ්‍රාන්ගේ කවිත්වය හා නිර්මාණ ශක්තිය දෙස තීක්ෂණ බැල්මක් හෙළමින් ඔහු පිළිබඳ විමසුමක් කරන පරාක්‍රම කුලිතුවක් කිමිදුණු. කලීල් ජිබ්‍රාන් මනුෂ්‍ය ප්‍රජාව ඇමතු අපූර්ව මිනිසියෙක් හැටියට අද ලොව ඇස ඔහු වෙත යොමු වී තිබෙනවා. ඔහු භාෂා 20කින් පමණ ඔහුගේ රචනා ජාතින් 30කට අද හඳුනා ගන්න ලැබී තිබෙනවා. ඔහු ලෙබනන්හි උපත ලැබ ඉතා කෙටි ජීවිත කාලයක් මා හිතන්නේ අවුරුදු 48ක් පමණ ආයුවලදා අවසන් ගමන් ගිය මොහොතේ ඇතැම් ඉංග්‍රීසි විචාරකයන් සටහන් කර තිබෙනවා. ඔහුගේ මලගමට ලොව දසදෙසින් මොළොමහත් මිනිස් ප්‍රජාව පැමිණියේ මිනිස් සංහතියේ අපූර්ව පණිවිඩකරුවෙකු දැක ගන්නට පැමිණෙන විලාසයකින් කියලා. ඔහුගේ කාව්‍ය චීනයේ සිට ස්පාඤ්ඤ දක්වාම ඇතැම් විට එක් කාව්‍යයක් පිටපත් මෙලියන එකමාරක් පමණ අලෙවි වුණ බව සටහන් වී තිබෙනවා. ඉතින් ඔහු ගැන අද අපි කතා කරන්නේ අද අපේ කාව්‍ය රසිකයන්ට දීර්ඝ කාව්‍ය ඉතිහාසයක් තියෙන ජනතාවකට අලුතෙන් කවි ලියන්න වෑයම් කරන පරපුරකට කලින් අපට වැදගත් වන්නේ ඇයි? ඔහු මහාර්ග කවියෙක් ලෙස දකින අපට ඔහු තුලින් පෙනෙන සියත් ලකුණු ඔහුගේ කවිවල තියෙන ඉරහඳ ඔහුගේ කවිවල තියෙන කුරුළු හඬ ලේ සුවඳ කිබනද කියා වටහා ගැනීමයි වැදගත් වෙන්නේ මා බොහෝ කාලයක් සිට හදවතින් තිබ්‍රාන් වැසුරු කළා ඒ නිසා මා දකින්නේ ඔහු පෙරදිග විසකවම විශිෂ්ටතම කවියෙකු හැටියටයි ඔහුට එම නිර්මාණ විශිෂ්ටත්වයට ලං වෙන්නට පුළුවන් නම් එය කළ හැක්කේ රවීන්ද්‍රනාත් tagore පමණක් යයි වරක මට හැඟෙනවා. ඊට හේතුව ඒබඳු කවියෙක් තවත් අපට හමුවන්නේ නැහැ. ඔහු ලෝක භාෂා උගෙන ලෝක සාහිත්‍යයේ එහි කෙනෙදී තමාගේ නිර්මාණ ලෝකයේ ගඩොලින් ගඩල සාදාගත් කෙනෙක් නෙමෙයි. ඔහුගේ මැදුර ඔහු තුලමයි ඉදුණේ. ඔහුගේ ගීතය ඔහුගේ බසින්මයි ඔහු කිව්වේ. ඔහුගේ ආభాසය උනේ ඔහුගේ හදවතමයි. මිනිස්යාගේ හදවතමයි ඔහුගේ මధుර උනේ. ඒ නිසා ඔහු තීරණ ගැනීම පහසු නෑ. ඔහු ගෝඨ කවියෙක් යන හැඟීමක් ਵਿਚාරකයන් පවසන බව මේ වැඩසටහන ආරම්භයේදී කරුණාත්න අමරසිංහ මහතා ප්‍රකාශ කළා මතකයි. මාත් අනේක වාරයක් දැක තිබෙනවා ඉබඳු විග්‍රහ. එහෙත් මගේ අභ්‍යන්තර හැඟීම නම් ඔහු ගෘඪවාදී කවියෙකු ලෙස දකින්නේ ඔහුගේ ආසියානු හදවත සහ චින්තනයේ වටහා ගන්න ඊතරම් සමත්කමක් නොලැබූ බටහිර ਵਿਚාරකයෙක්. ඔහු ආසියානු දර්ශන සමූහයෙන් දුරට ඇවිත් වැල්ලේ Tamanගේ යෝධ පියසටහන් තබාගිය මුනිවරයෙකු හැටියට තේරුම් ගන්න නම් තමයි කලිල්ගේ කවිය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මට මතකයි ක්ලෝඩ් බ්ලැක්ඩන් බරක් ඔහුගේ කවි ඉංග්‍රීසියට පෙරළෙමින් කියූ අපූර්ව ප්‍රකාශයක්. මේක බ්ලැක්ඩන් පැහැදිලිව දැක්කා. බ්ලැක්ඩන් නිසා පවසනවා ඔහුගේ ශක්තිය පැමිණියේ ආධ්‍යාත්මික ජීවිතයේ නම් වූ මහා සාගරයේ සිට විය යුතුය. එහෙම නැත්නම් මේ කවි ඔහුගේ මේ සිතුවම් මේ තරම් ජව සම්පන්න මේ තරම් විශ්ව ව්‍යාපී විය නොහැකිය. එය අන් ලෙසකින් තීරුම් ගත නොහැකිය. මා හිතනවා මේ ප්‍රකාශයේ හැටියටම ඛලීල් ජිබ්‍රාන්ගේ කවිය ගලා එන්නේ මනුෂ්‍ය ආධ්‍යාත්මයෙන්මයි. කිසියම් ආධ්‍යාත්මික උල්පතක් දුඳිලා එහි මනුෂ්‍ය චින්තන ධාරාවක් උතුරන්න පටන් ගත්ත බවක් තමයි ජිබ්‍රාන් දිහා බලනකොට පෙනෙන්නේ. ඔහු කවියෙන් ලියුදී ඇතන් විට සමාප්තකලේ චිත්‍රයෙන්. ඒ නිසා ඔහුගේ චිත්‍ර අද ලෝකේ සියලු జగත් කලාගාරවල ඉහළින්ම බැබලෙනවා. ඒ චිත්‍රයක තිබෙන්නේ ඔහුගේ කවියේ වර්ණයමයි. ඔහු මිනිස්යාගේ හදවතේ ගැඹුරුම ඉල්ලම කරා කිසියම් ගමනක යෙදුණු බවක් අපට පෙනී යනවා. ඔහුගේ කවියක් දෙකක් මා නිකමට වගේ සිංහලට නගන්නට කළ වෑයම මීට අවුරුදු මා අතිශය තරුණ කාලේ ඉඳලම මා තුල තිබුණා. මා අද මෙහි එන විට ඒ පෙට්ටගමින් පොඩි කවියක් දෙකක් ගෙනාවා. කලීල් රචනා කරපු 10ක් පමණ මහා භාව කාව්‍ය 10ක් පමණ තිබෙනවා. එයින් අපට කියවන්න ලැබී තිබෙන ස්වල්පයයි. මෑතකදී මුනි නමින් ඔහුගේ මේ අනාගත පාඨකයා කියන ග්‍රන්ථය සිංහලට පෙරළුණා. දැන් බිඳුණු පියාපත් ආත්ම රූපය ආත්මයේ රහස් ස්වාමියාගේ කටහඬ යේසුස් මිනිහාගේ පුත්‍රයා වේරු මිනිසා මෙනි අපූර්ව භව කාව්‍ය කලියුගීමේ ආධ්‍යාත්මික උල්පතෙන් නිමවී තිබෙනවා. අපේ රසිකයන් සඳහා ඔහුගේ හඬට සවන් දෙමු. ආශා නම් නිල් තනපෙත් දක්නට නැගෙන්න ඔබ නිල් කඳු හිස මුදුනට කන්දක හැඩයක් දකිනු රිසිද ඔබ නැගෙන්න එහිනම් වලාකුලක් මත එහෙත් සබඳ ඔබ හට ඕනෑ නම් වලාකුලක් ගැන තීරුම් ගන්නට net අඩවන් කොට දැස පියාගෙන හිතන්න හිතන්න මා හිතනවා කලීල් ජිබ්‍රාන්ගේ මේ වචන තුල තියෙන්නේ අපේ සාමාන්‍ය සිතවිලි තරංග තලයට එහාට යන්න හදන වෑයම. මේ නිසා මනසින් දකින්න දේ තිබෙනවා. මසසින් අපි දකින්න දේ තිබෙනවා. අපි ලෝකයේ මසසින් දකින්න උත්සාහ කරනවා. කන්දකට නැගලා අපි පහළ තලාව දිහා බලනවා. බලාපොළොකට නගින කෙනෙක් ගුවන් යානයකදී කන්දක හැඩය දකිනවා. එහෙ ජිබ්‍රාන් කියනවා. මෙහිදී බලාකුලක් ගැන තීරුම් ගන්න නම් ඊට ඉහළට යා යුතු නැහැ. යලිත් පහළට බැස දැස් පියාගෙන සිතන්න සිතන්න කියා ඔහු කියනවා. මේදී අපිට පේනවා කලීල් ජිබ්‍රාන්ගේ මේ කාව්‍යවල තිබෙන මාර්ග ලක්ෂණය මානසික චින්තනයේ ගැඹුරුම පතයක් එයින් විවෘත වෙනවා. ඔහොම කියනවා මගේ කවි මේ රසාත්මක වාක්‍යයන් අපි තාමත් ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේ කවිය ගැන සකු අලංකාරකව කිව්ව පාට මහත් අභිරුචියෙන් අදත් අපි කියනවා. ඇයි අපි ජිබ්‍රාන් වැනි මහා කවීන් කවිය ගැන කියු දේ සිතන්නේ නැත්තේ? අපේ තරුණ පරපුරට මා හිතන්නේ ජිබ්‍රාන් මහා කාව්‍ය ගුරුවරයෙක් කරගත හැකි. අපේ කවිය පින්මක් ඉදිරියට ගෙන යන්න නම් මා හිතනවා මේ බඳු උල්පත් ඉතා වැඩදායක වෙනවා. කවිය ජිබ්‍රාන් කියේ මගේ කවිය ලේවල සුවඳ ඇති මල්වල සුවඳ ඇති කවියක් කියලා. එය හුදු රසවත් වැකියක් ලෙස මොහු දැක්කේ නැහැ. ඇතැම් විට මිනිස්යාගේ කවියේ ලෝක ප්‍රජාව, මනුෂ්‍ය ප්‍රජාව පිළිබඳ සුගන්ධවත් මල් සුවඳක් තිබෙනවා. ඒ වගේම නීති දැවෙන මිනිස් වර්ගයාගේ දුක් වේදනා ගැන එහි තිබෙනවා ලේ සුවඳක්. ඒ නිසා මා හිතනවා කල්වි ජිබ්‍රාන්ගේ ඇතැම් කාව්‍ය සංකල්පනා මේ මදකට අපි සවන් දුන්නොත් ඔහු මේ ගරා පෙරා දින තැක් කරන ජීවිතයේ මේ ගැඹුරු අලුත් විකාශනය අපේ සිතුවිලි අලුත් channelයකට ගීතවත් කරන්න දරන වෑයම මා දකින්නේ ඔහු අපට හුරු පුරුදු මේ ගතානුගතික සත්‍යගතයෙන් අපව වෙනස් පැත්තකට ආපසු කරකවන්න ඔහු සමත් වෙනවා අපට හුරු පුරුදු ආකෘති ඉරා දමා අලුත් එයින් එළියට එන්න අපට උදව් කරනවා අපට හුරු පුරුදු වාග් රටා වාක්‍ය ක්‍රම අක්ෂර වින්‍යාසයේ වාක්‍ය වින්‍යාස සියල්ල අතහැරලා වචන තුලින් ඈතට ගමන් කරන්න හෝ උගන්වනවා. අපි ඒ නිසා බලමු ඔහුගේ ඇතම් කාව්‍ය සංකල්පනා කීපයක් ගැන. තම ජීවිතවල දවසකදී වී ඇටයක් නොම වපුරන්නා, gadolak නොතබන්නා, ඇඳුමක් නොවියන්නා රට පාලනයට පත් වුනොත් සකි ඒ පොදු ධනගේ විනාශයයි ජිබ්‍රාන්ගේ ඉබඳු නව කාවිමේ චින්තනයක් ඔහුගේ නිර්මාණ අතරේ කිරි යොදයක් වගේ මිදී තිබෙනවා ඇත්තම ඔහුගේ කවිය ඔහුගේ චිත්‍රය කෙසේ අගය කළ යුතුද ඊය කවර මානයකින් මැන බැල හැකියද මේ ප්‍රශ්නවලදී කැපී පෙනෙන සාධකයක් තිබෙනවා. ඔහුගේ හැම කාව්‍ය චින්තනයකම පසුපසින් තිබෙන්නේ එහි ඇතුළතින් තිබෙන්නේ අතිශය පෞරාණික වූ ප්‍රඥාවක්. ඒ නිසා ඔහු ඒ ප්‍රඥාව තුලින් ඉදිරිපත් කරන අදහස්වල තිබෙන ගතිගුණ මා හිතනවා තේරුම් ගන්න කලීල් ජිබ්‍රාන් Taman කවිය ගැනම කියූ ඇතැම් අදහස් වැදගත් වෙනවා. ජිබ්‍රාන් වරක කිව්වා මම කවියක කැමති ලක්ෂණ මේවයි. පෙරලිකාරීත්වය, පිරිපුන් බව වියුක්ත බව දැන් මෙබඳු සංකල්පනාවකදී දැන් මේ රසිකයන් ඇසූ මේ කාව්‍ය සංකල්පනාවේ ගැඹී තිබුණා මේ පාලකයින් පත්‍ය යුත්තේ gadol තබන ඇඳුම් වියන මේ වපුරන මිනිසු අතරින් කියා නොවේසේනම් ඒ පොදු ධනගේ විනාශයයි කලින් කිව් මේ අලුත් අදහස් නිසා ඔහුව රටින් පිටුවහල් කළා ඔහු තුර්කි සුල්තාන් වරුන් ගෙන් පහර ලබා තම රට හැර ගියා. පසුව ඔහු කියන මේ සනාතන සත්‍ය තීරුම්ගත් පල්ලිය යලිත් ඔහු ගෙන්වා ඔහු වැළඳගත්තා. ජිබ්‍රාන් හැම විටම කිව්වා කවියා ඔබට සිතන්ට උදව් කරන්නේ. දන්නා දේන් නොදන්නා දේට යන පියවරක්. මේ වරින් බැලුව විට කලිය ජිබ්‍රාන් අද අපේ කවිය ඉදිරි මම් පෙතකට ගෙන යන්න කල්පනා කරන සමයක අපට මහඟු නිර්මාණ උල්පතක් ලෙස අපේ සින් හැදෑරිය යුතු තිබෙනවා. අපි අඩුවෙන්ම හදාarලා තියෙන කලිය ජිබ්‍රාන් ගැනයි මට වරක හිතෙනවා. අපි තාම කතා කරන්නේ රොබර්ට් ෆ්‍රොස්ට් ගැන බටහිර කවීන්ගෙන් ලබන ආభాසය ගැන. බර්ඩ්ස් චිලී ගැන තාමත් කතා කරනවා. අපි තාම ටාගෝර් ගැන, කලීල් ජිබ්දාන් ගැන කතා කරන්න පටන් අරගෙනවත් ඇතයි කියා මට හිතෙන්නේ නැහැ. ඒ නිසා අපට පටන් ගන්න තිබෙන අප අවටම තියෙන මේ විශාල මේ නිර්මාණ උල්පත් වලින් අප පෝෂණය ලබන්න ඕන. සම්ප්‍රදායට යායිතී කියා නොඑක් දෙනා කියනවා. කොහාටද අපි යන්න ඕන? මෙන්න යන්න තියෙන තැන් සොයන කෙනෙකුට සිටියේ මේ විශාල වැවක් තිබෙනවා. ඒ තමයි කලියුති ප්‍රාණ මම එක් වදනක් පැවසීමට පැමිණියෙමි. ඒ ඔබට මම දැන් කියමි. එහෙත් එයට පෙර මරණය ඔබ හා මා වෙන් කළහොත් හෙට දවස විසින් එය ඔබට කියනු ඇත. මත් නිසාදයත් හෙට දවස විසින් සදා කාලයේ පොත මත රහස් ඉතිරි නොකරන බැවිනි. ප්‍රේමයේ උත්කර්ෂය හා සුන්දරත්වයේ ආලෝකය තුල ජීවත් වීමට මම පැමිණියෙමි. මක්නිසාදයත් ඒ දෙකම දෙවියන්ගේ ප්‍රතිබිම්බයන් වන බැවිනි. ජීවිතයේ රජදහනින් මා පළවා ලනු නොහැක. සදහට ජීවත් වන මගේ වදන් තුල මා ජීවත් වන බැවින් එසේ කල නොහැක. මම සියල්ලන් උදෙසා පැමිණියෙමි. හුදකලාවේ මා ඉටු කරන දෑ හෙට දවස විසින් සුවහසක් දෙන අතර ප්‍රතිරාව නංවනු ඇත. අද එක් හදවතකින් පැවසෙන දෙය හෙට හදවත් දහසකින් පැවසෙනු ඇත. කලින් ජිබ්‍රාන්ගේ චින්තනය හා දර්ශනය ධ්වනිත කරන රචනාවකේ ඔහුගේම දාර්ශනික ලෝකයට එබී බලන ආනන්ද අමරසිරි විචාරකයා. නිහඬවම තම ආත්මගත වේදනාවන් කාව්‍ය මාධ්‍යයෙන් හෙලිකලා වූ කලිල් ජිබ්‍රාන් කවියා ගුප්තාර්ථ දනවන කවි ලියු නැත්නම් මිස්ටික් පොයට් ලෙස හඳුන්වන්න විචාරකයන් උත්සාහ කර තිබෙනවා. මේ පිළිබඳව පරාක්‍රම කොඩිතුවාකු කවියා ප්‍රකාශ කළ අදහසට මා එකඟ වන අතර එම අදාළ තහවුරු කිරීමට හේතුභූත වන කාරණා ටිකක් ඉදිරිපත් කරන්න අදහස් කරනවා. චම්ප්‍රාන්ගේ දර්ශනය ගැන කතා කළත් ඔහු පිළිගත් දර්ශනවාදියෙක් නොවේ. ඔහු දර්ශනය පිළිබඳ වත්කුතලියා නැහැ. ඔහු චින්තකෙක් පමණයි. ඔහුගේ මේ චින්තාව ගොඩනැගුණේ පෙරදිග ලෝකයේ පෞරාණික ඥාන සම්භාරය මතයි. එම ඥාන සම්භාරයට පසුම් වෙලා තියෙන්නේ අරාබි ලෝකයක්, පර්ෂියානු ලෝකයක් තුල විහිරු විවිධ දර්ශනවාදීන්ගේ දර්ශන. එයින් එය දර්ශන පිළිගත් දර්ශනය යන වචනයෙන් හඳුනාට වඩා මෙන්න මේ ආකාරයෙන් විග්‍රහ කරොත් වඩා හොඳයි. දෙවියන් අවබෝධ කරගන්න සංස්ථාපිත ආයතන ඔස්සේ යනවාට වඩා තමා තුළින් දෙවියන් අවබෝධ කරගත යුතුයි කියන එක ඒ නිර්වචනය වෙන්න පුළුවන්. තවත් අදකින් බලුවොත් තමා තමාට ආලෝකයක් විය යුතුයි කියන අප බොහෝ කිට්ටුවෙන් ගන්න අදහස තමයි ඒ වගේ ගැඹලා තිබුණේ. උදාහරණයක් හැටියට මා සඳහන් කරන්න කැමතියි අරාබි පර්සියානු සාහිත්‍ය තුල මෙහෙම ජනප්‍රිය සොෆි දර්ශනය. එය දර්ශනයක් කීවත් එහි කියවෙන කතන්දරවල තිබෙන්නේ චින්තනය අවදි කිරීමක්. මිසක කිසියම් න්‍යායාත්මක දර්ශනයක් නොවේ. මෙය පෙරදිග සෙන් බෞද්ධ කතාවලටත් ඇතන් විට ජපානයේ හයිකු කවවලටත් සමාන කරන්න පුළුවන්. ෆේරුද්දීන් අතර් නැමැති පර්ෂියානු කවියා කෘතියක් කළා පාර්ලිමන්ට් ඔෆ් බර්ඩ්ස් කියලා. නැත්තම් පක්ෂීන්ගේ ඇස්වීම වගේ සරලාර්ථයක් කියන්න පුළුවන්. මේ එක්තරා උපමා කතාවක් දක්වනවා. එමන් මේ විදිහට කියවෙනවා. එක් රජෙක් අපරාධකාරයෙක්ව මරණ දඬුවමට පමුණුනවා. රජතුමා රෑ නින්දට ගියාම සිහිනෙන් දකිනවා මේ අපරාධකාරයා ස්වර්ගයේ ඉපදලා බොහෝ සැප සම්පත් විඳිනවා. රජතුමාට පුදුමයි. රජතුමා අහනවා ඔබ කොහොමද මෙහි ආවේ? අපරාධකාරයා කියනවා මම මරණාසන්න වෙලා ඉන්න අවස්ථාවේදී දිව්‍යන් වහන්සේගේ මිත්‍රයෙක් මගේ ළඟින් ගියා කියලා. මෙන්න මේ කතාව සුෆි කතන්දරයක් හැටියට ප්‍රචලිතයි. මේ අදහස ඥානය අවදි කිරීමක් මිසක ඥානය කරා යන මඟ විවෘත වීමක් මිසක කිසියම් දර්ශනයක් ලෙස ඉලබි කර පෙන්වීමක් නොවේ. ජිබ්‍රාන් කවියාත් මේ වගේ කතාන්තර ඉදිරිපත් කළා. ඒ සුෆි දර්ශනය ඔහුගේ ඒ කතා නිර්මාණ තුළ ඡායාරසය වැටී තිබෙනවා. දැන් මැඩියන් පිළිබඳ ඔහු ලියු කතාන්තරය. මැඩියෝ ගොහරුවක ඉඳන් කෑ ගහනවා. ඒ කෑ ගහන අතරේ ඔවුන් කියනවා අපේ මේ කෑ ගැහිලි නිසා අහල පහලයට නිින්දක් නැතුව ඇති නේද? අහල පහලය කියනවා මැඩියන් කරච්චි නිසා මම දාගන්න බෑ කියලා. සංකේම මැඩියෝ නිශ්ශබ්ද වෙනවා. අවසානයේ ඔවුන් කියනවා දෙගොල්ලම නිශ්ශබ්දයි. අර වැසියෝ කියනවා මේ අපිට මැඩියන්ගේ ශබ්ද නැතුව දැන් දාගන්න බෑ. මැඩියන්ටත් නිශ්ශබ්දතාවය දරාගන්න බෑ. අන්තිමේ මැඩියෝ රටක් වඩා සද්දෙන් කෑ ගන්න පටන් ගන්නවා. මේක කතාවක්. ජිබ්‍රාන් කවි කාව්‍යයන්ද මේ නැරටිව් පොයම් ස්වරූපයෙන් ඉදිරිපත් කරපු එකක්. තවත් ඔහුගේ එකක් එක නිර්මාණයක් තියෙනවා එක පුද්ගලෙක් සිහින වගේක් ගැන ගිහිල්ලා සිහින දකිනවා. ගිහිල්ලා අහනවා ආගම් දේශිත ආගම දේශාංකට ගිහින් මේ සිහින ගැන මට විවරණයක් දෙන්න කියලා. උත්තරයක් දෙනවා ඔබ දවාලේ දකින්න සිහින ගැන මට නිර්වචනය කරන්න පුළුවන්. නමුත් මට ඔබ රෑ රෑ දකින්න සිහින ගැන නම් කියන්න බෑ. ඉතින් මේ වගේ චින්තනය අවදි කරගෙන නිර්මාණ රාශියක් ජිබ්‍රාන්ගේ නිර්මාණ තුලින් අපට හමු වෙනවා. එයයි ආනන්දේ තුලින් ප්‍රඥාව කරා යෑමේ අදහස මේ ජිබ්‍රාන්ගේ නිර්මාණ තුල දකින්න ලැබෙනවා. ජිබ්‍රාන් ශ්‍රී ලංකාවේ කවියට බලපෑ ආකාරයන් ඉතාම වැදගත්. 50 දශකයේ කවින් කිහිප දෙනෙකු සහ කළ ජස්ටින් විජයවර්ධන සුගතදාස සමරසිංහ කියලා දෙපොළ මට මතක් වෙනවා මේ අවස්ථාවේදී මුල්වරට වාග් පුරෝගාමී ලෙස මේ නිර්මාණ නවයුග සංග්‍රහ ඔස්සේ ඒවකට බල කරන්න උත්සාහ කළා. ඊට පස්ව ගුණදාස ලියනගේ කවියා ලේඛකයා මේ නිර්මාණ දේවදුර අරුතු නමින් පළ කරා මේ මෑත කාලයේ තවත් කුටි රාශියක් පළ වෙලා තිබෙනවා. නමුත් මේ අතර විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ජිම්රාන් විස්පතා ප්‍රචාරිත කරන්න පුළුවන් වුණේ මහගම සේකරටයි කියලා. ඔහුගේ සබය කවිත්වයේ තුලින් නිර්මාණ කලාව ගීත ඔස්සේ ජිබ්‍රාන්ගේ නිර්මාණ ලෝකයේ රසය රසිකයන් අතරට ගලා ගියා. ඥානසේකර කිමිඳුන් විසින් කලිල් ජිබ්‍රාන්ගේ කාව්‍ය රචනයක් ඇසුරින් රචිත ගීතයකින් කොටසක් ඒ ගායනය කළේ අමරා රණතුංග සමග විශාරද අමරදේවයන් වර කලිල් ජිබ්‍රාන් මෙබඳු විශිෂ්ට ප්‍රකාශයක් කළා මේ සිංහලට නැංගුවේ පරාක්‍රම කොළිතුවක් කිවිඳුන් මේ අයේ ප්‍රකාශය රාජකීය කලාව කුළුඟුත් දහමකි. පර්සියානු කලාව ගණිත මිනිතේකි. ග්‍රීකයන්ගේ කලාව මනකල්පිත ඇත්තකි. රෝමානු කලාව රාව ප්‍රතිරාවයකි. ඉතාලියානු කලාව පරම රමණීයයි. ජර්මානු කලාව ආශා පැතුමකි. ඉංග්‍රීසි කලාව බටහිර විවරණයකි. පංශේ කලාව අපූර්වත්වයයි. අරාබිකරේ කලාව අතිගායනයකි. හින්දු කලාව සද් අසද් නීනමකි. චීනයේ කලාව සූක්ෂමාත්මතාවයයි. රුසියානු කලාව සෝදුක්කුවතකි. කලින් ජිබ්‍රාන් කවියකු මෙන්ම චිත්‍ර ශිල්පියෙක්. ඔහුගේ චිත්‍රයේද කවිය තිබුණා. ආනන්ද අමරසිරි කරන විවරණය. ජිබ්‍රාන්ගේ නිර්මාණ ලෝකය අංග සම්පූර්ණ වීමට නම් ඔහුගේ චිත්‍ර කලාවත් එයට එකතු විය යුතුයි. පිළිගත් ආගමික සංස්ථාවන්ට විරෝධය පළ කළ ජිබ්‍රාන් කවියා චිත්‍රශිල්පියෙක් වශයෙන් උත් එම කරුණ ස්පුට කළා. ඔහුගේ චිත්‍රවල කිසිම තැනක භූමි දර්ශන සිතුවම් තිබුණේ නැහැ. තිබුණේ මිනිස් රූප පමණයි. කළු සහ දුමුරු පැහැයෙන් යුක්ත රේඛා චිත්‍ර ඔහු ඉදිරිපත් කළා. ඔහුගේ චිත්‍රවල සාමාන්‍ය මිනිස් පරිමාවට වඩා විශාල වූ චිත්‍ර දකින්න ලැබෙනවා. මේ කවියා නිර්මාණශීලී කවියෙකු පමණක් නොවේ නිර්මාණශීලී චිත්‍රශිල්පියෙකු බවටත් පත් වුණා. ඔහුගේ මේ නිර්මාණ ලෝකය ගොඩනගන්නට උපකාරී වූ තවත් කීප දෙනෙක් හිටියා. ඒ කාන්තාවන් කීප දෙනෙක්. ඔහුගේ මුල්ම ප්‍රේමය වයස 18 දී ඔහු සොයා ආවා. ඒ තමයි සල්වා කරාමි. දෙවනුව ඔහු සොයා පැමිණි ප්‍රේමය තමයි මේ ෂියාඩේ. තුන්වෙනුව ඔහු මාරි හැස්කල් සහ බාබරා යන් නැමැති ඇමරිකානු පුවත්පත් කලාවේදිනිය සමග සමීප සම්බන්ධකම් පැවැත්තුවා. මේ සියලු දෙනා ඔහුගේ නිර්මාණ ලෝකය උපවත් කිරීමට දායක වූ අය හැටියට අපට සඳහන් කරන්න පුළුවන්. කලින් ජීබ්‍රන් කවියා ඔබට මුණ ගැසූ මම කරුණාරත්න අමරසිංහ. කතන සහාය හිලෙරින් පෙරේරා. පදගත කළේ විශ්වා සජීවනි චන්ද්‍රිකා ජයකාන්තිගේ නිෂ්පාදනය 1995 වසරේ ඔක්තෝබර් මාසයේ 30 වන දින ප්‍රචාරය කරන ලද විශ්ව කීර්තිදාර නිර්මාණකරුවෙකු වූ කලිල් ජිබ්‍රාන් පිළිබඳව නිෂ්පාදනය කළ නිර්මාණ ලෝකයේ වැඩසටහන අද උදේ ශ්‍රවණයට ගෙනෙන්නේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙතගෙන ආවේ සුරිකා පෙරේරා. දේශපාලන තීන්දුව తీරණ ගැනීමේදී රාජ්‍ය පාලනයේදී පාර්ලිමේ දායකත්වයේ ඉහළට පළාත් පාලන මැතිවරණ පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ වලදී තරුණ නියෝජනය ඉහළ නැංවීම. දැන් අපිට තිබෙන්නේ ජාතියක් වශයෙන් එකට එක්වී මේ රට ගොඩනැගීමේ වගකීමයි. අපේ ඉදිරියේ විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා. විශාල වැඩ කොටසක් කෙටි කලක් තුල ඉටු කරන්නට තිබෙනවා. උවමනාව තිබෙනවා නම් අපට කරන්නට බැරි දෙයක් නැහැ. ආර්ථික යාන්ත්‍රණයේ සුඛානම හැසිරවීමේ වගකීම තරුණ ව්‍යවසායකයන්ට. තරුණ මානව සම්පත් දත්ත බැංකුවක්. රට හදන සෞභාග්‍යයේ දැක්ම. ඔබට රටක් රටට හෙටක්. පූජා මංගල පෙරහැර පිළිගෙන ශ්‍රීලක සිව්දික විහිද සමේ නවරත් වන්දන ජය අභිවන්දන ස්වදේශීය සේවයයි ඔබේ කුලනිත නාද රටා අභිවන්දිත පෙරහැරෙන් ළඟ ළඟ එමේ ඒ තිරිය තිරිය ලොවට කී देशीय सेवयाई